පදාය අනුකම්පකාතේ සතු සතු සතු සන්දාවන්ත සත්පුරුෂ කාර්මික පින්නතුනි පුණ්‍යෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන වටිනා දහම් පදයක් දැන් මේ සෑම කෙනෙක්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ඉතාමත්ම වටිනා අර්ථයකින් තේරුම් ගන්න පුළුවන්කම තියෙන යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ සෑම කෙනෙකුටම ඒ අවස්ථාවේදී ලැබෙන තුම්ම වටිනා ආනිසංසය තමයි සුතමේ ඥානය ලැබීමේ වාසනා ශක්තිය ලැබෙනවා. සුතමේ ඥානය කියලා කියන්නේ ඇසීමෙන් දුරු වෙන නුවණ. දැන් අපි මේ අවස්ථා තුනක් අපේ ජීවිතයට ලැබලා තියෙනවා. පළමුවෙන්ම ඇසීමේ ඥානය ලැබෙන්නේ අපිට කුඩා කාලේ. කුඩා කාලේ මව්පිය දෙපළගෙන් තමයි පළමුවෙනි ඥාන සම්පත්තිය අපිට ලැබෙන්නේ. මේ දෙවෙනි අවස්ථාව තමයි පෙර පාසලේ ඉඳන් ඉගෙන ගන්න අවස්ථාව. ගුරුවරයාගේ වචනේ අහලා සුතුමේ ඥානය ලබන අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඥානීය දිනු කරගෙන ජීවිතයේ සපවත් බවට පත් කර ගැනීම. මෙන්න මේ අවස්ථා තුන ගැන සිහිපත් කරනකොට අපිට යම් කිසි දෙයක් අපේ මූණ දිනු කරගන්න ලැබුණේ අහලා දැනගෙන මූණ දිනු කරගැනීමේ අවස්ථා තුනක් තමයි අපිට ලැබෙන්නේ. ඒකෙන් ප්‍රධාන වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමේ මෙලව අර්ථයත් පරලොව අර්ථයත් පරමාර්ථයත් කියන මෙන්න මේ ධර්මතා තුන සම්පූර්ණ කරගෙන නිවන් අවබෝධ කරගන්නටයි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට පිට වෙන්නේ. එතකොට මේ අවස්ථාව අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දස පුණ්‍ය කර්මයන්ගෙන් මේ දස පුණ්‍යාදී කර්මයන්ගෙන් එකක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. මහා මංගල කරුණක් තමයි ඒ වගේම ඥානවන්ත සත්පුරුෂයන්ගේ ජීවිතයට වටිනා අර්ථයක් ගෙන දෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් මේ පැහැදිලි කළ ධර්මයට අනුව ධර්මයට අනුකූලව සිත යොමු කරලා තමන්ගේ වටිනා වාසනාවන්ත ජීවිතය තව තවත් සපවත් බවට පත් කරගන්නට හේතු වෙන වටිනා පුණ්‍යාර්ථයක් බවට පත් වේවා කියන චේතනා මුදුන්පත් කරගෙන අද ධර්ම ශ්‍රවණය කරන්නට මේ සෑම කෙනෙක්ම සෝදානම් වෙන්නේ. එතකොට මෙන්න මේ ශ්‍රවණය කර ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන අද මේ පින්කමේ ප්‍රධාන අරමුණක් වශයෙන් තියෙන්නේ මාපියන්ට උපස්ථාන කිරීමේ චේතනා මුදුන්පත් කරගෙන මේ පෙනුමුනේ ඉන්න බාබර මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිර දේවනීය දීර්ඝාසු නිරෝගී සම්පත් ලැබමින් 99 වෙනි වර්ෂයත් සම්පූර්ණ කරමින් සේවස් කලක් ආයු වින්දනය කර ගන්නට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. එතකොට මේ ප්‍රාර්ථනාව සිද්ධ කරගෙන මේ මව්පියන්ට දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලබාගෙන ලබා දීම දරුවන් විසින් කළ යුතු ශ්‍රේෂ්ඨ යුතුයකමක්. අන්නේ යුතුයකම මව්පියෝ දරුවන්ට මුලින් සිද්ධ කළා. මුලින් මව්පියෝ දරුවන්ට යුතුයකම ඉෂ්ට කළා. දැන් දරුවෝ මව්පියන්ට යුතුයකම ඉෂ්ට කරනවා. මෙන්න මේ අන්‍යෝන්‍ය සෝඳ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනා කළේ සත්පුරුෂ ගුණය කියලා. අන්නේ සත්පුරුෂ ගුණයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච මහෝත්තමයන් වහන්සේ තමයි ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයෙන් ලබන පරම ගම්භීර අර්ථයකින් අවබෝධ කරගන්න උතුම්ම ශ්‍රේෂ්ඨත්වය තමයි ලෞතර බුද්ධත්වය. ඒ ලෞතර බුද්ධත්වය ලබන්නේ කලගුණ සැලකීමේ උතුම් පින්කම අරමුණු කරගෙනයි. ඒ වගේම බුද්ධත්වයේ ලබාගෙනත් ලෝකයාට ආදර්ශයක් වශයෙන් දුන්නේ කලගුණ සැලකීම. ඒකට කලගුණ සැලකීම තරම් වටිනා ගුණයක් මේ ලෝක ධාතුවේහි සත්පුරුෂ ඥානවන්ත කෙනෙකුගේ සිත්වලට ඒ වාගේ කළගුණ සැලකීම තරම් වටිනා දෙයක් ඇත්තේ නැහැ. ඇත්තේ නැති වෙන්නේ මොකද? ඥාන සම්පේත හිතුවත් හිතුවත් එහෙම අපට ලෝකයේ යන්තා කුසස් මට්ටමකට යන්න පුළුවන් ඒ සෑම උසස් මට්ටමකටම යන්නේ කළගුණ සැලකීමේ උතුම් සීට් සෙන් කරන අවවාදයේ අනුශාසනාව පිහිටලයි. අන්නේ පිහිටපු ආවාද අනුශාසනාව යටතේ සිදු කරන සෑම ක්‍රියාවක්ම යහපත් බවට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ දේශනාවට අනුකූලව අද මාතෘකාවසෙන් තබා ගත්තෙත් මේ මෞපියන්ගේ ගුණය සලකලා දේශනා කළ වටිනා දහම් කරුණු ටිකක් පැහැදිලි කිරීම සඳහා මාතෘකා කරගත්තෙත් මෞපියන්ගේ ගුණය දක්වන වටිනා ගාථාවක්. බස්මාති මාතා පිටරෝ පුබ්බා චලියාති උච්චරේ ආයුනීයාත පුත්තානං සදාය අනුකම්පකා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ කළගුණ සලකන්නන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච භාග්‍යවතුන් වහන්සේ මෞපිය දෙපළට ආමන්ත්‍රණය කළේ මහා බ්‍රහ්ම කියලා. එතකොට මහා බ්‍රහ්මයාගේ තියෙන ගුණ හතරක් මේ දයාවර මෞපියන් දෙදෙනා අතර තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා උපේක්ෂා කියන සෝබඹ විහරණ හතර මෙන්න මේ විහරණ හතර මෞපියන්ගේ පිළිගන්නේ කොයි කොයි අවස්ථාවේද කියන එක ධර්මයේ සඳහන් කරනවා දැන් යම් කිසි අවස්ථාවක දරුවෙක් මව්කුසේ පිළිසිඳගත් අවස්ථාව අන්නේ පිළිසිඳගත් අවස්ථාවේ ඉඳලා දස මාසයක් හෝ හත් මාසයක් ඒ දරුවා මව්කුසේ ඉන්නවා ඒ මව්සේ ඉන්න කාලය තුළ ඒ මව්පිය දෙපළට පහළ වෙන්නේ මෙත්තා ගුණය. මෙත්තා ගුණය කියන්නේ මෛත්‍රිය. ඒ මෛත්‍රී සහගත හිතෙන් තමයි ඒ මව්පිය දෙපළම තමන්ගේ කුසල දරුවස්තුව මනවින් ආරක්ෂා කරගන්නේ. ඒ ආරක්ෂා කරන්නේ සියලු සැප විහරණ ඇතුව කුඩා දරුවා මව්කුසේ ඉන්න කාලය තුළ සෑම සැප විහරණයක් ඇතුවම තමන්ගේ ආරක්ෂා ව්‍යාප්තියත් එක්ක ඇති කරගන්නේ මෙන්න මේ මෙත්තා කියන ගුණය තියෙන නිසායි. ඊළඟට මෙත්තා ගුණයෙන් පෝෂණය වෙච්ච දරුවා යම් දවසකදී බුදු වෙනවා. ලෝකයේ වෙන කිසිම විද්‍යාඥයෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. Tamange මේ ධාතුව කිරි බවට පරිවර්තනය කරන්න. ඒ පරිවර්තනය කිරීම සිද්ධ වෙන්නේ හැම වෙලෙම මේ මවට සිද්ධ වෙන්නේ දරුවා බුදු වෙනන් පස්සේ. අන්න ඒ නිසා කරුණා ගුණය පහළ වෙනවා. එතකොට ඒ කරුණා ගුණයෙන් තමයි මේ කිරිකර පවා ආදරයෙන් හදා වඩා ගන්නේ දරුවා. එතකොට ඒ සියලු දේට සැප විහෙන්න සියල්ලක්ම පියාණන් වහන්සේ සලකනවා. සලකලා ඒ දරුවා කුඩා කාලේ පටන් මේතිරිගඩ පවා ආදරයෙන් අවුෙන් වැස්සෙන් පින්නෙන් මෙසි මඳුරයන්ගෙන් ආදී සෑම දෙයකින්ම ආරක්ෂා ස්ථානයේ තබාගෙන ඒ දරුවස්තුව පෝෂණය කරන්නේ මෞපිය දෙපළ කරුණා ගුණයෙන් කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට මෞපිය දෙපළට පහළ වෙනවා මුදිතාව. මුදිතාව පහළ වෙන්නේ ඒ දරුවා ආදරයෙන් හදාවඩා ගන්න අතර තමන්ගේ සිය දෑතට සිය දෑතින් ආදරයෙන් හදාවඩා ගන්නකොට තමන්ට ඒ දරුවා කෙරෙහි දරුවාගේ සෙල්ලම් බලන මෞපිය දෙපළට පහළ වෙනවා සතුටක්. අන්නේ සතුට තමයි මුදිතා ගුණය. ආදරයෙන් හදාවදා ගන්න මව්පිය මව්පිය දෙන්නට දරුවන් දිහා බලනකොට දරුවන් කෙරෙහි ඇති වෙන මුලිතා ගුණය පහළ වෙනවා. මුලිතා ගුණය කියලා කියන්නේ දරුවන් කෙරෙහි තමන්ගේ සිතේ තියෙන මුලිතාව කියන්නේ ප්‍රමෝදය. සතුට. දරුවා දෙයා බලනකොට මව්පිය දෙපළගේ සිත පිනා යනවනම් අන්නේ පිනා යන්නේ මුලිතා ගුණය. අන්නේ ගුණයෙන් තමයි ඊළඟට ඒ දරුවාගේ සෙල්ලම් බල බල ඒ දරුවා පෝෂණය කරන්නේ. ඒ පෝෂණය කරන කාලය තුල දරුවාගේ අදහස් දැකලා රූපකාය සම්පත්තිය දැකලා මව්පිය දෙපළ යම්කිසි සතුටක් වින්දනය කරනවා නම් අන්නේ වින්දනය කරන වාරයක් ගානේ තියෙන්නේ මුදිතා ගුණය. ඊළඟට මේ මුදිතා ගුණයෙන් පෝෂණය කරපු දරුවා රටේ සමාජයේ සම්භාවනීයත්වයට පත් වෙලා ඉතාමත්ම ගුණගරුක ජීවිතයක් ගත කරනවා රටේ සමාජයේ සම්භාවනීයත්වයෙන් මගේ දරුවා ජීවත් වෙනවා කියලා දකිනකොට මව්පිය දෙපළට පහළ වෙන්නේ උපේක්ෂා ගුණය. එතකොට මෙන්න මේ අවස්ථා හතර භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කළා මෞපිය දෙපළගේ කෙරේ හතර පවතිනවා කියලා. එතකොට මව්කුසේ ඉන්න කාලය තුල දරුවා මෙත්තාව පහළ වෙනවා. දරුවා බිහිවුණන් පස්සේ මුදිතාව පහළ මේ කරුණාව පහළ වෙනවා. සෙල්ලම් කරන අවස්ථාවේ සෙල්ලම් බලලා මුදිතා ගුණය ආරක්ෂා කරගන්නවා සතුට වෙනවා. ආදරයෙන් හදා වඩාගෙන ලොකු මහත් කළා සිද්ද ශාස්ත්‍රය උගන්වලා සම්භාවනීයත්වයට පත් වුණාන් පස්සේ දරුවට ඇති වෙන්නේ දරුවන් කෙරෙහි මව්පියන් කෙරෙහි ඇති වෙන්නේ උපේක්ෂාවයි. ඥාන සම්ප්‍රේක්ෂ උපේක්ෂාව. එතකොට මෙන්න මේ වාගේ ಗುಣ හතරක් මෞපිය දෙපළ ළඟ තියෙන නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෞපිය දෙපළට මහා බ්‍රහ්ම කිය. බ්‍රහ්මාති මාතා පිතරෝ. අපිය දෙන්න අතර මෙන්න මේ ගුණස්කන්ධය පවතිනවා කියලා දේශනා කළා. ඊළඟට දේශනා කළා ආයුණියාත්මේ පදානේ පුබ්බේ පූර්ව ආචාර්යවරු මෞපිය දෙපළ කියලා. අපි මුලිනුක්තිය සඳහන් කළානේ. දෙකට බක්මාති මාතා පිතරෝ පුබ්බාචරියා කුච්චරි. ඒ කියන්නේ పూర్ව ආචාර්යවරු දෙන්න අම්මයි තාත්තයි. එතකොට දරුවාගේ ඥානීය මුහුකුරා යන්න පළමුවෙන්ම ශිල්ප ශාස්ත්‍රයේ උගන්වලා දෙන්නේ මව්පිය දෙපළ. දැන් කුඩා කාලයේ දරුවට කතා කරන්න බැරි අවස්ථාවේ කතා කරන්න මාර්ගයේ පෙන්වලා දෙන්නේ අම්මා කියන වචනය තාත්තා කියන වචනය දරුවට ඇහෙන්න උගන්වන්නේ කවුද අම්මයි තාත්තයි එතකොට තමයි මේ අම්මා කියන වචනයත් එක්ක අම්මා හඳුනාගන්නේ තාත්තා කියන වචනයත් එක්ක තාත්තා හඳුනාගන්නවා අක්කා අයියා ආදි වශයෙන් ඥාතීන් හඳුන්ලා දෙන්නේ පළමු කොට මේ මව්පිය දෙපළ අන්න නිසා වචනයත් එක්ක ගුණයත් එක්ක දරුවාගේ මනසට මේ ඥාන ශක්තිය ලවලා දෙන්නේ පළමු කොට අම්මයි තාත්තයි. අන්නේ අම්මයි තාත්තයි ඒ කියලා දෙන නිසායි పూర్වේ ආචාර්යවරු දෙපළ අම්මයි තාත්තයි කියන එක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට ප්‍රධාන ආවුනේයාත පුත්තාන ආවුනේයාත පුත්තානං කියලා කියන්නේ මහා සංඝරත්නයේ තියෙන ගුණයක්. දැන් මහා සංඝරත්නයේ යොදුන් ගණන් උනත් දාන වස්තුවක් අරන් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාට දීලා ධන ගහලා වඳින්න සුදුසුයි. අන්න ඒ වාගේ ගුණස්කන්ධය දයාබර මෞපිය දෙපළ ළඟ තියෙනවා. Taman ආදරයෙන් හදාවදාගෙන මේක ඉදි කරපුවා ආදරයෙන් හදාවදාගෙන ලොකු මහත් කර සම්භාවනීයත්වයට පත් කළ මෑණියන් වහන්සේට අපි සදාකාලික ණය ගැති. දාඩිය මහන්සිය වගුරුවන හම්බ කරලා ශිල්ප ශාස්ත්‍ර උගන්වලා සම්භාවනීයත්වයට පත්කර දයාබර පියාණන් වහන්සේට අපි ණය ගැති. අන්නේ ණයෙන් නිදහස් වෙන ක්‍රමයක් හැටියට භාගතුන් වහන්සේ පෙන්වුම් කළේ ඒ දරුවා යම් විශේෂ තැනකදී ජීවත් වෙලා ජීවත් වෙනකොට සිය නිවසේදී හෝ එහෙම නැත්නම් නිවසෙන් පිට හෝ එහෙම නැත්නම් රටින් පිට හෝ යම් විශේෂ තැනකට රැකියාවක් සඳහා යනවා. ගිහිල්ලා යම් කිසි වස්තුවක් උපයා ගන්නවා. අන්නේ උපයාගත් වස්තුවෙන් මව්පියන්ට ගැළපෙන හැටියට කැපසරු පරිද්දෙන් යම් කිසි දෙයක් ගෙනවිල් ඒ මව්පියෝ දෙන්න අතට දීලා ධන ගහලා පසඟ පිහිටවලා වඳින්න සුදුසුයි අම්මයි තාත්තයි. ඒකයි ආවුනේත ආවුනේයාත පුත්තානම් කියලා කියන්නේ. ඉතින් එවැනි ගුණයක් මව්පියෝ දෙන්න ළඟ තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන කළ ප්‍රජාය අනුකම්පකා කියලා. ඒ කියන්නේ පරම අනුකම්පාව තියෙන්නේ හැම අවස්ථාවකදීම මව්පියන් කියන්නේ. ගුණවත් මව්පියන්ගේ ඒ ගුණය තියෙනවා. ඒ ගුණය තියෙන නිසා දරුවෝ හැම අවස්ථාවකදීම මව්පියන්ගේ ගුණය දන්නවා නම් හිතයි සිවෙනවා. මව්පියන්ගේ ගුණය දන්නේ නැත්නම් එතන ඒ මව්පියන්ගේ සැලකීම ආදී සිද්ධ කරන්නේ නැහැ. ගුණය දන්නේ නැති නිසා. ගුණේ දන්න දන්න සත්පුරුෂ දරුවෝ ඒ මව්පියන් විශේෂ හැටියට සලකනවා. ගුණවත් මව්පිය හැම අවස්ථාවකදීම දරුවන් කෙරෙහි මෛත්‍රී සහගත කරුණා සහගත මුදිතා සහගත උපේක්ෂා සහගත කටයුතු කරමින් పూర్වේ ආචාර්යවරු හැටියට පිළිපදෙන පරම අනුකම්පාවෙන් ආවනීය ගුණෙන් යුක්තව වාසය කරනකොට මෞඛ්‍ය ගුණවත් බවට පත් වෙනවා ඒ ගුණවත් මව්පියෝ හැම අවස්ථාවකදීම දරුවන් කෙරෙහි පරම අනුකම්පාවෙන් ඉන්නේ. මොන වැරද්දක් කළත් මොන දෙයක් කළත් ඒ දරුවන් කෙරෙහි පරම අනුකම්පාව අලෙකට කරන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා මෙන්න මේ වාගේ ගුණස්කන්ධයක් ඇති මව්පියන්ද සියතින් උපස්ථාන කටයුතු සිදු කරමින් ධාර්මී ශක්තිය මුදුන්පත් කරගන්නට අවස්ථාව සැලසෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කළා. මෙන්න මේ තරම් උපස්ථානයක් මේ ලෝක ධාතුවේ කරපු අය අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ මහා බෝසතාණන් වහන්සේ පාරමී පුරන කාලය තුල. එතකොට මේ ප්‍රජාය අනුකම්පා කියන පරම ගුණය දක්වන තැනක් තමයි බිම්බිසාර මහරජුරුව. බිම්බිසාර මහරජුරුවා රජුරවන්ට දේවියගේ කුසේ අදාසත්තු කුමාරයා උපන්න. පිළිසිඳ ගත්තා. පිළිසිඳ ගන්නකොටම දේවියට බෙලක් උපන්නා රජුරුවන්ගේ උරහිස පළලා ලැබොන්න. ඒ වෙලාවේ රජුරෝ කල්පනා කළා මගේ කුසේ මේ දේවියගේ කුසේ ඉන්න දරුවාගේ ඒ යම්කිසි අවාසනාවන්තකමක් තියෙනවා. දැනගත්තා පියා මරණ දරුවෙක් කියලා. නමුත් ඒ බෙල දුක සංසිඳෙව්වා. රජුරෝ උරහිස පළලා දේවියට ලැබොන්න දුන්නා. ඊළඟ ඒ බෙල සංසිඳෙව්වා. සම්දිල්ලලා පියාමරණ දරුවෙක් වුණත් මගේ යුතුයකම මම ඉෂ්ට කරන්න ඕන. ආර්ය භාවයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් තමයි බිම්බිසාර මහ රජුරුව. නමුත් කවදාවත් දරුවගේ දේ අයිතක් හිතුවේ නෑ. ඊව රජකමට මහ රජකමට සුදුසු වෙන පරිද්දෙන් දරුවට සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනුවා. වන්දනා සියලුම යුතුයකම් ඉෂ්ට කළා. ඒ ඉෂ්ට කළා දුන්නේ පියා මරණ දරුවෙක් වුණත් පරම යුතුයකම ඉෂ්ට කරමින් ප්‍රදාය අනුකම්පකා කියන උතුම් ගුණයෙන් තමයි සැලකුවේ. අන්නේ සැලකන ආකාරයේ බලනකොට දරුවෝ කෙරෙහි මේ මව්පියන් කෙරෙහි තියෙන ආදර ලෙන්ගතකමත් දරුවන් මව්පියන් කෙරෙහි තියෙන ආදර ලෙන්ගතකමත් මෙතන ඥාන සම්ප්‍රයුක්තව කල්පනා කළොත් කුතේදිත්‍යක් තියෙනවා. මව්පියන් දරුවන්ට කළගුණ සලකන්න ඕන, දරුවන් මව්පියන්ට කළගුණ සලකන්න ඕන. මේ සලකුණු සැලකීමේ ස්වභාවය අපේ ජීවිතවලින් තියෙනවා. දැන් මේ මෑණියන් කුඩා කාලේ මේ දරුවෝ මුණු ගිරිබිඩිය ඔක්කොම ආදරෙන් හදා වඩා ගත්තා. හදා වඩාගෙන අද 99 වෙනි වර්ෂයට පාතබුවා. පාතබලා අද ඒ දරුවන්ගේ බෑතින් තමයි මේ මෑණි යන්නේ. අද එතකොට ඒ කුටේදිත්‍ය හොඳට පේනවා. මෑණියන්ගේ බෑතින් දරුවන් හදාගත්තා. දැන් දරුවන්ගේ බෑතින් මෑණියෝ ජීවත් වෙනවා. උපකාරයෙන් ජීවත් වෙනවා. එතකොට අපේ කුසලවේදීත්වය හොඳට පැහැදිලි වෙනවා මේ වාගේ උතුම් ගුණ එයාගෙන අපි ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඉතාමත්ම ශ්‍රේෂ්ඨාකාරයෙන් සනාථ කරමි. බෝසතාණන් වහන්සේ ගණන් මෞපියන් උපස්ථාන කරපු කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. පළමුවෙන්ම නියත නියත විවරණය ගත්තේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්. පළවෙනි විවරණය ගත්තේ දයාබර මෑණියන් වහන්සේගෙන්. මාතු පෝෂක කුමාරයා වශයෙන් මෑණියන් උපස්ථාන කරමින් ඉන්න කාලය තුල තමයි නැව් නැගී මහා සාගරයේ යන වෙලාවේ නැව් කුණාටුකට ඇදලා සුළුවිසුණු වෙන වෙලාවේ අම්මා කඩට අරගෙන පීනන වෙලාවේ මේ පුතා පුදුමාකාර ශක්තියකින් පීනුවේ. ඒ අවස්ථාවේ තමයි අරිහන්ත බ්‍රහ්මරාජයේ විරෝධ සමාපත්තිය නැගී හිටලා ලෝකෙ දිහා බැලුවා ලෝකුරා ශාන්තිනායකයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. එතකොට හිතියේ නැහැ. ඊළඟට මෙලුවා බුද්ධත්වයේ පතන මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් ඉන්නවද කියලා. ඒත් නැහැ. ඊළඟට කල්පනා කළා බෝධිසත්ව චරිතයක් නිරූපණය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. අන්න එතකොට තමයි මේ පුතා දැක්කේ අම්මා කරේ තියාගෙන මහා සාගරයේ පරතරක් නැති මේ සාගරේ පීනනවා. මෙන්න දරුවයි මෙන්න මේ දරුවට මේ අදහස දෙන්න ඕන කියන අදහසෙන් අම්මා කොටක් දෙන්නා ශල පහලක් කළා ගොඩ බිමකට කොට කළා. කොට කරන් පස්සේ මේ අම්මා කල්පනා කරනවා මට ගොඩබි එකසේම පිහිට වෙච්ච පුදුණුවන් වහන්සේ මහා සාගරේ මං කරේ තියාගෙන පීරලා දියේදිත් මගේ ජීවිතේ බේරලා දුන්නා. ඒ පෙරලා දුන්න පුදුණුවන් වහන්සේ මට දෙන්න දෙයක් නැහැ. මට දෙන්න තියන දින එකම දේ තමයි මගේ හදපත්ලෙන් නැගෙන ආශිර්වාදේ ඒ නිසා පුතේ මට දෙන්න තියෙන උතුම් ආශිර්වාදය තමයි මගේ හදපත්ලෙන් දෙන ආශිර්වාදය කියලා මට දෙන්න දෙයක් නැහැ පුතේ මතු ඔබට ලෞතුරා බුදු බව ලැබේවා කියලා ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයේ මට පිළිතුරා තමයි මගේ අම්මා මට බුදු වෙන්න වරම් දුන්නා. එතෙන් පටන් තමයි මහා දේශපාලන වහන්සේ පාරමී ශක්තිය මුදුන්පත් කරන කාලය තුල විශේෂ සංකේය කල්පලක්ෂයක් ඒ කියන්නේ සත් අසංකේය කල්පලක්ෂය තුළ මේකේ පහළ වුණා 125000ක් සරුවඥන් වහන්සේලා. ඒ සියලුම සරුවඥන් වහන්සේලා සියතින් දැක්කා. දැකලා උපස්ථාන කළා. ඒ වගේම මෞපිය දෙපළටත් සියතින් උපස්ථාන කළා ඒ කාලය තුල මෞපියන්ට. ඒ වගේම නවාසංකේය කල්පලක්ෂයක් 387000ක් සරුවඥන් වහන්සේලා ලෝකේ පහළ වෙනකන් පාරමී ශක්තිය මුදින් පත් කරලා උපස්ථාන කළා. ඒ කාලය තුල මෞපියන් දෙසේකෙන් උපස්ථාන කළා. උපස්ථාන කළා නියත විවරණ ලබාගෙන සාරාංශකයේ කල්පලක්ෂයේ තුල තමන් වහන්සේ පාරමී ශක්තිය මුදින් පත් කරන කාලය තුල මෞපියන්ට නිසිසේ උපස්ථාන කරපු මහෝත්තමයන් වහන්සේ තමයි අපේ මහා බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ තරම් මෞපියන් උපස්ථාන කරපු කෙනෙක් මේ ලෝක ධාතුව තුල නැහැ. නමුත් ලෞතර බුද්ධත්වයේ ලබනද පළමුනි විවරණ ලබාගත්තේ මව්පියන්ගේ. මව්පියන්ගේ ආශිර්වාදයේ දරුවන්ට ඒකාන්තයෙන් අනාගත සුබ සිද්ධිය සඳහාම හේතු වෙන වටිනා ගුණාංගයක් බවට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළා. ඒකද මේ දේශනාවට අනුකූලව ලෞතර බුද්ධත්වයට පත් වෙනා ඉන් අනුකූලවත් මේ බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ලෝකයට ගෙනහැර දැක්වේ කළ ගුණ සැලකීම. කරගෙන සැලකීම දක්වන නිසා තමයි ගෞතම බුද්ධත්වයට පත් වෙලා සස්සත ගෙවන වෙලාවේ දෙවෙනි සතියේදී තමන්ට ලෝතර බුද්ධත්වයේ ලබන්න පිට වෙච්ච උක්සරාජයන් වහන්සේට පස්පා විස්නා නේත්‍රකාන්තිය පොදුනක් ප්‍රමාණේ විනිවිද දකින්න පුළුවන් මේ නෙත් දෙකෙන් දිවා රාත්‍රී දවස් 7ක් අනිවිසලෝචන පූජා පැවැත්වුවා ඒ පැවැත්මේ මොකද්ද? දැස්මී මහා බෝධින් වහන්සේ තුන් ලෝකයේ පූජනීයත්වයට පත්වීම සඳහා තමන් වහන්සේ අවබෝධ කරගත්ත සියලුම ධර්මස්කන්ධය මේ බෝධින් වහන්සේ ස්පර්ශ කළා. ස්පර්ශ කරලා කරගුණ සැලකීමේ සිත්සේ පූජනීයත්වයට පත් කළා. පූජනීයට වත්තයට පත් වෙන ශාසනික කටයුතු සිද්ධ කරන වෙලාවේ තමන් වහන්සේගේ මෞපියන්ට නිසි ආකාරයෙන්ම කටයුතු කරමින් සැලකුවා. මේ සලකන ආකාරය අනුව බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ගුණය තමන් වහන්සේගේ මෑණියන් මේ ඉපදී දවස් 7ේදී සමුදේ කරනවා. සියලුම මහෝසතාණන් වහන්සේලාගේ මෑණිවරු දවස් 7ේදී කල්ලිය කරනවා. ඒ කල්ලිය කරන කාලයේ දේශයේ කුලයේ පස්මා බැලුම් බලන තමයි මහෝසත මහබෝසතාණන් වහන්සේ තීසෙන්නේ. මේ සෙන්නේ කියන්නේ මෑණියන්ගේ ආයුෂ බලනවා මාස 10යි දවස් 7ක්. ආයුෂ තියද්දි තමයි මවකුසට එන්නේ. එතකොට දවස් මාස 10ක් මවකුසේ ඉඳලා බිහි වෙනම දවස් 7යි ජීවත් වෙන්නේ. දවස් 7ක් කලබල කරනවා. ඒක ධර්මතාවය. ඒ ධර්මතාවයේ තියෙන මොකද ආයේ ඒ මවකුසේ දරුවෙක් පිළිසිඳ ගන්නෙ නැහැ. ඒ වගේම බෝසතාණන් වහන්සේ පිළිසිඳගත් අම්මට කවදාවත් කාම සංඥාවක් පහළ වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවයක් අනුව ඒ මෑණියන් හැම අවස්ථාවකදීම මහා බෝසතාණන් වහන්සේලා ඉපදලා දවස් 7ේදී මෑණියන් වහන්සේ කළුදේ කරනවා. කරුදේලා තවසසා දෙව්ලොව උත්පත්ති ලැබෙනවා. අන්නේ උත්පත්ති ලැබෙන මෑණියන් වහන්සේට පිහිටදීම පිණිස තමයි සියලු බුදුරජාණන් වහන්සේලා අභිධර්ම දේශනාව දෙව්ලෝදී දේශනා කරන්න. අපේ මහා අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ගන්ධබ්බ මූලයේදී තීර්ථකයන් দমনය කරන්න යමා මහා ප්‍රාතිහාර්ය පෑවා. ආපු ගමන් අතුරු දහන් වුණා. කිසි කෙනෙකුට නොකියා වැඩම කළේ සෞදු ශාභාවන්ට. භවන්ට වැඩ කරලා මාතෘ දිව්‍ය රාජයා අරමුණු කරගෙන ඊට වටිනා අභිධර්ම දේශනාව දේශනා කළා ලංකාවේ ඒ කාලය තුල නම් මාස 3යි දෙවියන්ගේ වෙලාවෙන් නම් විනාඩි 9යි. විනාඩි 9ක් තුල අභිධර්ම දේශනාව දෙවියන්ගේ වෙලාවෙන් නිමාවටපත් කළා. අපේ වෙලා අපේ කාලයෙන් නම් මාස 3ක් ගත වුණා. ඒ ගත වෙලා මේ මාතෘ දෙවියාට නිවන් අවබෝධ කරගන්න සලසලා දුන්නා. අන්නේ චේතනා මුදුන්පත් කරගෙන මෞපිය උපස්ථාන කළා. ඒ වගේම පියාණන් වහන්සේටත් ඒ සියතින් සියලුම උපස්ථාන කටයුතු බෝධිසත්ව කාලයේ සිද්ධ කළා. සිද්ධ කරලා බුද්ධත්වයට පත් වෙනන් පස්සේ ආරංචි වුණා මගේ පුතණුවන් වහන්සේ ලෞතුනා බුද්ධත්වයට පත් වෙලා සිටිනවා කියලා. ආනන්දජේට ආරාධනාවක් ආරාධනාවක් නැතුව ඇමතිවරු 10 දෙනෙක් ඇරියා දහසක් පිරිස සමග ඒ සියලු දෙනාම ශාසනයට ඇතුළත් වෙලා අනිත්‍යයෙන් නිවන් අවබෝධ කරගත්තා. එකට සෙල්ලම් කර කාලිදාය අමාත්‍යය ගිහිල්ලා තමයි මහණ වෙන්න අවසර ලබාගෙන මහණ වෙලා ඉවර වෙලා සුදුසු කාලය එනකොට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා "පිය මහරහතුමා බලාපොරොත්තු වෙමින් සිටිනවා" කියලා. අන්නේ වෙලාවේ තමයි බුද්ධත්වයෙන් අවුරුද්දක් පිරෙන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කිඹුල්වත් පුරයට වැඩම කළේ. ඒ වැඩම කරන වැඩම කරන මහා ප්‍රාත්‍යාරයේ පාන ධර්ම දේශනාවන් පවත්වන ඥාතින් විසින් සකස් කරලා දුන්න වික්‍රෝදාරාමයට වැඩම කළා. වැඩම කරාට පසුදා උදෑසන කිසි කෙනෙක් දානෙට ආරාධනා කළේ නැහැ. සද්දරු ආරාධනා කළෙත් නැහැ. තේ නිරජ්ජරුව මගේ පුතා මගේ ගෙදරට එන්නේ නැතුව පිට ගෙදරකට යන්නේ නැති වෙයි කියලා ආරාධනා කළේ නැහැ. ඥාතින් ආරාධනා කළෙත් නෑ පිය මහ රජුගේ ඉඳද්දී අපේ ගෙදරකට වඩින්න නැtei කිය ආරාධනා කළේ නෑ කිසි කෙනෙක් ආරාධනා කළේ නෑ භාග්‍යවතුන් වහන්සේ උදෑසන 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන එදා කිඹුල්වත්පුර නුවර වීදි සංචාරයේ යෙදුණා මීට වයස 7කට පෙර සත්තුජ රජ කෙනෙක් හා සමාන පතරංග සමානාගත ලීලාවෙන් විරාජමානව වීදි සංචාරයේ ඉදිච්ච සිද්ධාර්ථ මහා දේශපාලන් වහන්සේ අවුරුදු 7කට පස්සෙන් මේ සංඝ පිරිසත් එක්ක එදා වීදි සංචාරයේ යෙදුණා. මෙන්න මේ අදහස එදා දැනගන්න ලැබුණා අශෝබරා දේවියට. නරසිය ගාථා කියමින් ගුණ වර්ධනා කරමින් වහ වහාම ගිහි සුද්ධෝදන පිය මහරජුණන් මතක් කළා. දේවයන් වහන්සේ උතුමන්ගේ පුතණුවන් වහන්සේ හත් වර්ෂයකින් පැමිණ අද සක්‍ර දේවේන්ද්‍ර ලීලාවෙන් එදා වැඩම කළ වීජ සංචාරය අද යක් පාත්‍රයක් අතරගෙන ගෙන්ගෙට සිඳමන යනවා කිය. රජුරුවන් දිවසා දරාගන්න ශෝකයක් ඇති වුණා. වා වහාම ගිහිල්ලා වැඩ වැටිලා ආරාධනා කළා අනේ පුතණුවන් වහන්සේ මට නින්දාවක් කරන්න එපා. දැන් මිනිසු කිරිමත් මේ දඹදෙව් තලයේ සියලු දෙනාට දෙන්න පුළුවන් මෙවැනි ගරුතර රජ කෙනෙකුට නිඳා කරන්න එපා. රාජමාලිගාවට වැඩිමසෙක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවෙම මේ බුදුරජාණන් වහන්සේ උතුම් කරුණාව පියතුමාට යොමු කරලා දේශනා කළා මහරජේ. මගේ වංශය බුද්ධ වංශය, ඔබගේ වංශය රාජ වංශය. බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගය තමයි ආර්ය වංශ ප්‍රතිපදාව පින්දපාතමේ ආර්ය වංශ ප්‍රතිපදාව. ඒක තමයි මම මේ අනුගමනය කරන්නේ කියලා එදා මහා මාර්ගයේ පිය මහරජුරවන්ට අනුශාසනා කළා. දසුන් කෙලින් දසුන් කෙලවරදී සෝවාන් ඵලයෙන් නිවන් අවබෝධ කරගත්තා. දෙවැනි දවසේදී මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ අරමුණු කරගෙන ධම් දේශනා කළා සකලදා ගාමිත්වයෙන් නිවන් අවබෝධ කරගත්තා. ඒ වගේම තුන්වෙනි තුන්වෙනි දවසේදී මේ හත්වෙනි දවසේදී මේ මහා ධර්මපාල ජාතකයෙන් ධම් දේශනා කළ අනාගාමීත්වයට පත් කළා. පත් කරන බුද්ධත්වයෙන් පස්වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙන දවසේ වෙනකොට පිය මහ රජුරෝ වයෝවෘද්ධත්වයට පත් වෙලා මරණ මංචකයට වැටුණා. බුදුරජාණන් වහන්සේට ආරාධා ආරංචි වුණා පිය මහ රජුරෝ දැන් අවසාන හුස්ම එළන්න අවසාන මරණ මංචකයේ සැතපී සිටිනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ සරියුත් මොගලන් දෙදෙනා වහන්සේ ආනන්ද නන්ද ස්වාමීන් වහන්සේලා දෙනමත් එක්ක රාජමාලිගාවට වැඩම කළා. වැඩම කළා භාග්‍යවතුන් වහන්සේ හිසට අත තියන සත්‍යයක් කියාවක් කළා. සරියුත් මොගලන් දෙදෙනා වහන්සේ උරස් දෙකට අත තියලා සත්‍යයක් ක්‍රියා කළා. නන්ද ආනන්ද ස්වාමීන් වහන්සේලා පාදකාලලා සත්‍යයක් ක්‍රියා කළා. සද්දුරුවන්ගේ ආයුෂ දවස් 7කට දික්ුණා. ඒ වෙලාවේ සුද්ධ ඉඳගෙන හේතුරා ශාන්තිනායකයන් වහන්සේ මේ මහරජුරවන්ට කුතුම් ධර්මයක් දේශනා කළා. දේශන් කෙලවරදී සියලු කෙලෙසුන් නසා අරියත්යෙන් අමා මහ නිවන් අවබෝධ කරගත්තා. නැවතියන් කළගුණ සලකලා ඒ උතුම් ඉෂ්ට කළා. ඉෂ්ට කරපු ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ආදර්ශ දෙමි මෞපියන් උපස්ථාන කළා. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා එසේම සිද්ධ කළා. ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ ඒ උතුම් ගුණය දිහා බලනකොට මහරහතන් වහන්සේලා පවා ඒ මෞපියන්ගේ යුතුයකම් ඉෂ්ට කරපු අවස්ථාව ඉතාමත්ම ආදර්ශයි. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බැමිණිය අම්මා මන්තානි බැමිණිය. නියතින් මිත්‍යා දෘෂ්ටිකයි. පුළුවන් තරම් උත්සාහ කළා අවවාද අනුශාසනා කළා නියත නියත මිත්‍යා දෘෂ්ටියෙන් අතමුදවන්න බැරි වුණා. අන්තිමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදරට වැඩම කරන පිරිනිවන් පාන දවසේදී. ඒ අවස්ථාවේදී නෑ නෑනියොත් බලාගෙන හිටියා. ආවට පස්සේ මෑණියෝ ගිහා ගෙදරකට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ රාත්‍රී කාලයේදී මහා හතර පැත්තෙන් වම මහා එළි හතරක්. එළි හතරක් ඇවිල්ලා ආපහු ගියා. ඒක හොඳට බලන් හිටියා මේ මෑණියෝ. ඊළඟට එක එළියක් වශයෙන් අයතල ආයේ එළි හතරක් හතර පැත්තෙන් ආන සතරවරම් දෙවිවරු හතර දෙනා ඇවිල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනොම් පාන නිසා වැඳලා අවසර වෙන්න ආවා. වැඳලා යන්න ආවා. ඊළඟට ප්‍රවෘතුමා ආවා. ඒ කාලෝකමත් කරගෙන එවිලා වැඳලා ගියා. මේ අම්මා බලා ඉන්නවා එහා පැත්තේ වෙලා. ඊළඟට මුළු පලාතම එළිය කරගෙන සාම්පති බ්‍රහ්ම රාජයා ආවා. ඇවිල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට වැඳලා ගියා. ඒ වෙනාවේ බලන් ඉඳලා ඇවිල්ලා අහනවා මේ ස්වාමීන් වහන්සේ අර එළිය හතරක් ආවේ කවුද? ඒ අවස්ථාවේ මතක් කළා මෑණියනි මම පිරිනුවම් පාන අවස්ථාව ඒ නිසා මට වැඳලා යන්න සතර වරන් දෙවිවරු හතර දෙනා ආවේ කියලා. ඒකට කල්පනා කළා අනේ මගේ පුතාටත් දෙවි මේ සතරවරන් දෙවියන්ටත් දෙවි මගේ පුතා උසස්නේ කියලා අර දිස්ත්‍රි දුන්නා ටිකක් ඊළඟට අහුවා අර එක එළියක් ආවේ. ඒ තමයි යාව සද්දේ රජතුමා. මට ඇඳලා යන්න ආවේ. අනේ මගේ මේ සද්දේ රජතුමාටත් වැඩිය මගේ පුතා උසස් නේද කියලා හිතුවා. ඊළඟට කල්පනා කරලා අහුවා අර මුළු පලාතම එළිය කරගෙන ආවේ අහුවා. ඒ තමයි මෑණියනේ ඔබ අදහන සහම්පති බ්‍රහ්මරාජය. අන්න එතකොට තමයි ඉෂ්ඨේ බිඳුනේ. එතකම් මහා බ්‍රහ්මයාගේ දෘෂ්ටිය තිබ්බේ. එතකොට කීවා මම අදහන සාම්ප්‍රති බ්‍රහ්මරාජයටත් වැඩිය මගේ පුතා ශ්‍රේෂ්ඨයි නෙමෙයි. කියලා දෘෂ්ටි විදිනවා. දෘෂ්ටි විදිනාත් එක්කම සාරිපුත්ත මහරහතන් වහන්සේ ධම් දේශනා කළා. දේශනාව අවසානයේදී සෝවාන් ඵලයෙන් නිවන් අවබෝධ කරගන්නවා. අර මෑණියන්ගේ නැවුම් නිදහස් වෙනවා. එතකන් මෑණියෝ දැන් ගෙදර පවුලේ ඔක්කොම සහෝදර සහෝදරියෝ ඔක්කොම ශාසනය දැකලා තුන අධ්‍යාත්මය ලැබුවා. නමුත් මෑණියන්ගේ දෘෂ්ටි අතාරින්න බැරි වුණා. නමුත් පාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ තමන්ගේ සිය නිවසට වැඩම කරලා තමන් උපන්න කාමරේ ඉඳගෙන පිරිනිවන් පෑන පිරිනිවන් පෑවි. මෑණියන් සෝවාන් ඵලයෙන් නිවන් අවබෝධ කරවලා. අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨත්වයෙන් උතුම් ගුණ ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාන්කයන් වහන්සේලාගේ එසේම තිබුණා. අන්නේ ඒ ගුණය අනුව තමයි මෞපිය උපස්ථානීය තරම් උතුම් ගුණයක් මේ බුද්ධ ශාසනය තුළ නැති හැටියට භාග්‍යතුන් වහන්සේ තාමත්ම ශ්‍රේෂ්ඨාකාරයෙන් වර්ණනා කළා. ඉතින් අන්නාය වර්ණනා කළ ගුණ අනුව තමන් ආදරයෙන් හදා වඩාගෙන ලොකු මහත්කර සම්භාවනීයත්වයට පත්කරනද උත්සාහ කළේ ඒ මෞපියන්ට අපි සදාකාලිකව නාගත බව දේශනා කළා. මේ දේශනාවේ ණයින් නිදහස් වෙන ක්‍රමයක් හැටියට සිංහලවාද සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා බතෝනේ බරිස්සාමි කිච්ඡම් මේසං කරිස්සාමි කුලවංශං තපෙස්සාමි දායද්දම් පටිපජ්ජාමි අතත කෝපන ප්‍රේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සාමි කියලා දරුවන් විසින් මව්පියන්ට සැලකේ යුතු උතුම් කරුණු පහක්. බතෝනේ බලිස්සාමි කියන්නේ ඒ දරුවන් යම්කිසි අවස්ථාවක ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන රටේ සමාජයේ සම්භාවනීයත්වයෙන් ජීවත් වෙනකොට Tamanta හිති පමණින් ශක්ති පමණින් ඒ මෞපිය දෙපළට ප්‍රස්ථාන කරන්න කියනවා. බතෝනේ බරිස්සාමි. දැනට කිච්ඡන්නේසං කරිස්සාමි. ඒ කියන්නේ මෞපියන්ගෙන් පැවතගෙන එන සාධිත්‍ය ධර්ම තියෙනවා පරම්පරාවෙන්. යොද හොදකම් තියෙනවා ඒ වගේ පරම්පරාවෙන් පැවතගෙන සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්ම තියෙනවා අන්නේ ಗುಣධර්ම මව්පියන්ගෙන් පැවතගෙන එන චාරිත්‍ර ධර්ම දරුවා ඉදිරියට ගෙනියන්න ඕන. ඒක මව්පියන් කරන උපකාරයක්. පරම්පරාව. අන්න ඒක තමයි බතුනේ මේ කිච්ඡන්නේසං කඩිස්වාමී කියන්නේ. ඊළඟට කුලවංශං තපස්සාමි. ඒ මව්පියන්ගේ පරම්පරාවෙන් පැවතගෙන කුල පරම්පරාව කලනක් නොවන හැටියට දරුවෝ ඉදිරියට ගෙනියන්න ඕන. ඒකත් මව්පිය දෙපළට කරන උපකාරයක්. ඊළඟට දායද්දම් පටිපද්දාන. ඊළඟට මේ මව්පියන්ගෙන් දරුවෝපියන්ගෙන් දරුවන්ට ලැබෙන දායාදේ. ඉඩ කඩම් වලින්, ගෙවල් දොරවල් වලින්, මිල මුදල් වලින්, ශ්‍රී රත්නම් බඩු වලින් මේ මව්පියන් සතුව තියෙන වස්තුව දරුවන්ට පැවරෙනවා. අන්නේ දරුවන්ට පැවරුනහම ඒ දරුවෝ විසින් මව්පියන්ගෙන් ලැබිච්ච දායාදේ කියලා සුරක්ෂිතව ඒ වස්තුව ආරක්ෂා කරන්න ඕනේ. ඒ ආරක්ෂා කිරීම මෞපිය දෙපළට කරන උපකාරයක් වෙනවා. ඊළඟට මේ මෞප්‍ය සදාකාලික ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 100ක් ජීවත් වුණත් මිය පරලෝ යනවා. මිය පරලෝ ගියන් පස්සේ ඒ මෞපියන්ගේ ගුණය සිහිපත් කරලා ඒ මෞපියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න ඕන. ඒකයි අතත කොන අතන කෝපන පේතානම් කාල කතානම් දක්කිනම් අනුපදස්සාමි කියන්නේ. ඒ මෞපියන්ගේ ගුණය සිහි කර කර Tamante හැකියාවක් ලැබෙන සෑම මොහොතක් පාසාම සාසනික වශයෙන් පින්කමක් කරලා ඒ මව්පියන්ගේ පින්පෙත් අනුමෝදන් කරන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් සිහිපත් කරන්න ඕන. ඒවත් ඒවත් එක්කම මේ මව්පියෝ සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මවල යොදවන්න ඕන. දැන් මව්පියන් සීලාදී ගුණ ගුණ ධර්මවල යෙදෙන්නේ නැත්නම් සීල් සමාදන් කරවන්න ඕන. දන් දෙවවන්න ඕන. ඒ වගේම සාසනික පින්කම් වල මේ මව්පියන් යොදවන්න ඕන. මේ යොදවන එක අර ණයෙන් නිදහස් වන ක්‍රමයක් කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එවැනි ගුණයක් ඇතුව මව්පියෝ ආදරයෙන් හදා වඩා ගත්ත දරුවන් කොළදම සැලකීමේ කුසවේදීත්වයෙන් ඒ ගුණය සලකාගෙන උපස්ථාන කරනකොට ඒ උපස්ථාන බලයෙන් ඒ මව්පියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ නිරෝගී සම්පත් ඇතුව කාර්මික ශක්තිය මුදුන්පත් කරගන්න සුදුසු වෙන පරිද්දෙන් පින්කම් කරලා දෙන්න ඕනේ. ඒ මෞපියෝ පිහිට වුණේ මේ ජීවිතේදී. ශාසනික වශයෙන් පුරුණාන් අරමුණු කරන පින්කමක් කරලා ආශිර්වාද කළා නම් ඒ මෞපියන්ට අපි නිවන් දකින්නතුරු සත ලබන්න දෙන උතුම්ම පින්කමක් බවට පත් වෙනවා පුරුණාන් සිහිපත් කරගෙන මේ සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්ම වල යොදවන ශාසනික පින්කම් කරලා මව්පියන්ට ආශිර්වාද කරනවා නම් අන්නේ ආශිර්වාදයේ නිවන දක්වාම මේ මව්පියන්ට පිහිටනවා අන්නේ පිළිතන අවස්ථාවේ මව්පියෝ ගුණවත්ව සිටගෙන එවැනි පින්කමක් කරලා දෙන දරුවන්ට පුරුණවන්ගේ බලයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරදීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අර මව්පියන්ගේ හදපත්ලින් ගුණයෙන් යුක්ත ආශිර්වාද කරනවා ඒ ආශිර්වාදයේ ඒකාන්තයෙන්ම දරුවාගේ අනාගත සුබදිට්ඨිය සඳහා ඒකාන්තයෙන් උපනිෂ්ඨ වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ඇයි භාගතුන් වහන්සේ දෙක ප්‍රත්‍යක්ෂයිනේ. බෝධිසත්ව කාලේ සියතින් උපස්ථාන කළා. මෞපියන්ගෙන් සියතින් ආශිර්වාද ලැබුවා. ඒ ආශිර්වාදේ ලැබුපු නිසා බෝසතාණන් වහන්සේගේ සංකල්පනා මුදුන්පත් වුණා. ඒ වගේම බෝසතාණන් වහන්සේ ලෝකයාට ආදර්ශ දෙමින් මෞපියන් උපස්ථාන කළා. ලෞකිකා බුද්ධත්වයට පත් වෙන ඒ බුද්ධත්වයට පත් වෙත්තේ බුදුරජාණන් වහන්සේ මෞපියන් සියතින් උපස්ථාන කළා. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලාටත් සියතින් උපස්ථාන කරන්න අනුදැන වදාලා. ස්වාමීන් වහන්සේලාට අනුදැන වදාලේ සියලුම සාංගික වස්තුවකින් වුණත් මෞපිය දෙපළට දීලා උපස්ථාන කළ යුතුයි කියන එක. දානි දෙන්න කෙනෙක් නැත්නම් බින්දපාතේ ගිහින් දාන ටික මෞපියන්ට ගිහින් දෙන්න කියලා අනුදැන වදාලා. ඒ කියන්නේ මෞපියන්ගේ ගුණය එතර ශ්‍රේෂ්ඨත්වයෙන් භාග්‍යවතුන් වහන්සේ තරම් මෞපියන්ගේ ගුණකතනය කරපු කෙනෙක් මේ ලෝක ධාතුව තුල නැහැ. අන්න ඒ වාගේ උතුම් ගුණයක් සිහිපත් කරගෙන තමයි අදත් මේ පින්වත් සෑම දෙනාම වටිනා වාසනාවන්ත උතුම් කුසල් අරමුණ මේ මෑණියන් පෙරමුණේ තබාගෙන මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරදීවනයේ දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලබනද සුදුසු පින්කමක් වශයෙන් ඒ ආශිර්වාදය පතාගෙන වටිනා පින්කමක් සිදු කරේ. දකින්න දකින්න මොහොතක් පාසා ඒ වගේම සීකරන මොහොතක් පාසා තමන්ද කුසල් ලැබුණු වැඩෙන යහපත් සංකල්පනා වැඩෙන වටිනා වාසනාවන්ත අවස්ථාවකටපත් වෙන්න ඉඩ සලසාගත් වටිනා අවස්ථාවක් දෙගොල්ලන්ටම සිතට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් මෑණියන්ටත් හිතලා සතුට වෙන්න පුළුවන්. ඒ වගේම දයාවල බොරු පිළිසටක් මුණුගුරු මුණපෙඩියන් නැතුළු පවුලේ ඥාතයින්වත් සතුට වෙන්න පුළුවන්. උතුම් අවස්ථාවක් තමයි මේ අවස්ථාව. අතින් මෙන්න මේ වාගේ අවස්ථා සේපත් කරගෙන Taman දැහැකි පමණින් සත්‍ය පමණින් ඒ උතුම් ගුණ ධර්මයන් ආරක්ෂා කරගන්න පුළුවන් වටිනා පින්කමක් බවට පත් කරගන්න සුදුසු පින්කමක් සිද්ධ කරගත්තා කියලා හිතේ සතුටක් ඇති කරගන්න අතර මෞපියන් උපස්ථාන කළේ වටිනා ශ්‍රේෂ්ඨ පින්කමක් අද දවසේදී ධර්ම දානමය පින්කමක් හැටියට බෞද්ධ ජනතාවට ශ්‍රවණය කරන්න පුළුවන් වටිනා අවස්ථාවක් සිහිපත් කරගෙන ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරාගෙන මේ උතුම් පින්කම සිද්ධ කරලා වටිනා කුසල ස්කන්ධයක් සසර ගමනට ප්‍රඥා ලෝකයේ ධර්මා ලෝකයේ ලබන්න පුළුවන් වටිනා පින්කමක් තමයි ධර්ම දානමය පින්කම අන්නේ පින්කම සිද්ධ කරලා මෑණියන්ට ආශිර්වාද කිරීමේ චේතනාවත් ඒ වගේම පරිලෝකීය මෞපියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමත් කියන චේතනා සම්පත්තිය මුදුන්පත් කරගෙනයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා දේ මුනිසිංහ මහත්මියගේ අවුරුදු 90ට අවසන් වී 99 වෙනි වර්ෂයට පාතබුනේ දීර්ඝාස නිරෝග සම්පත් ප්‍රාර්ථනා කරමින් මේ දානම ධර්ම දානමේ පින්කම සිදු කර ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන මේ දූදරු පිරිස නෑදෑ පිරිස හිතවත් පිරිස දානවල ලේනවල ඇතුළු මිනිපුර මිනිපිරියන් ඇතුළු පවුලේ සියලුම ඥාතීන් ඒකරාශී වෙලා ඒ මෑණියන්ගේ ගුණය සලකාගෙන මේ පින්කම සිද්ධ කළා නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසා මේ වාගේ උතුම් කුසල් අරමුණකින් ජනිත කරගත් උදාාර පුණ්‍ය ශක්තියේ බලයෙන් රත්නත්‍රයේ පිහිටෙන් දෙවියන්ගේ රැකවරණය කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ ආශිර්වාද බලෙන් මෞපියන්ගේද මේ ඒ වගේම බුදුදරු පිරිසගේ ඥාති හිත මිත්‍රාදීන්ගේ ආශිර්වාද බලයෙන් 90 98 වෙනි වර්ෂය සම්පූර්ණ කරමින් 99 වෙනි අවුරුද්දට පා පැමිණි ඒ මිනිසුන්ගේ මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ චිර දේවනීය දීර්ඝාස නිරෝගී සම්පත් ලැබේවා කායික මානසික සනසිල්ල ඇතුව තව තවත් උතුම් පින්කම් කරගන්නට සවස් කලකට වැඩි කාලයක් දීර්ඝායස නිරෝධ සම්පත් මේ උතුම් කුසල ශක්තියෙන් එකසේම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව අපි ප්‍රාර්ථනා කරමු දුක් නිරෝගී භාවයක් සමග ඒ ආදීන් පින් පැමිණීම වශයෙන් මේ මුනිසිංහ මහත්මියගේ දෙමාපියන් ස්වාමි පුරුෂයාණන් වන ආනන්ද වීරසෝඩිය මහත්මාණන්ට සහෝදරයන් වන එජ්ජී ටොන් ඩයිස් මහත්මයා ප්‍රශාන්ත මුනිසිංහ මහත්මයා, ෆ්‍රැන්සිස් මුනිසිංහ මහත්මයා, ඩග්ලස් මුනිසිංහ මහත්මයා, සහෝදරිය වන දෙනිතා මිනිස්ටා මුනිසිංහ මහත්මිය, මාසිනා වන මන ජාති සහ අශෝක යන මහත්වරුන්ටත්, නෑනා වන මේඩි ඇක්නස් මහත්මියටත්, බෑනා වන මන නේල් පෙරේරා සහ කවි ජනසිංහ ජයසිංහ යන මහත්වරුන්ටත්, දේනිස් ජය කොටන මහත්මයාගේ දෙමාපියන්ට, ආඩියෝටි වීරසූරිය මහත්මියගේ දෙමාපියන් මේරු පෙරේරා මහතාගේ දෙමාපියන් දයානී විරසූරිය මහත්මියගේ පියාණන් තවේ දයසිංහ මහත්මයාගේ දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් WA මණික් මණිකා ඥාති දීනේ මණිකා ඥාති දීනේගේ මව්පියන් ප්‍රේමා රංජනී මුනිසිංහ මහත්මියගේ දෙමාපියන් මේගිය රණදෙඩුවන් ඇතුළු යම් තාක් මින් බලාපොරොත්තු වෙන පිරිසක් මින් බලාපොරොත්තු වී සිටි. ඒ සියලු දෙනාට මේ උතුම් කුසලයේ පිණි අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාට සප ලබා පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ශාන්ත ලෝකෝත්තර නිවනින් සැනසෙන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමු. එයාගෙන් සත්වචීන පැතීම වශයෙන් බෞද්ධ නාලිකාව ආරම්භ කළ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් මුදුක් නිරෝගී භාවය, චිරදීවණය, දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා මෛත්‍රීන් ආශිර්වාදනය කරනවා. දේශනාගම් දේශකයන් වහන්සේටත් මුදුක් නිරෝගී භාවය, චිරදීවණය, දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දී මනසිංහ මහත්මයාගේ දරුවන්, දෙවියන්, බෑනාවරුන්, මුළුපුරු මිනිගෙඩියන්, මේ මිනිපුරන් මේ මිනිගෙඩියන් ඥාති දියණිය වන WA මෙනිකා ඇතුළු සියලුම ඥාතීන් සියලුම රණවේදයන් ඇතුළු සියලුම හිතවතුන්ට සෝසෝ සංසාර ගමන පාරමී සත්‍යයක් බවට පත් කරගෙන බලාපොරොත්තු වන අධිගම ඥානයකින් සාන්ත ලෝකෝත්තර නිවනින් සැනසෙන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රී සිතින් ආශිර්වාදනය කරනවා. ඒ වගේම මේ අවස්ථාව සලසාගත්තේ මේ බුදුදල පිරිසටත්, මේ දෑ පිරිසටත්, හිතවත් පිරිසටත් කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර සැලසූ සියලුම දෙනාටත් මේ නෑනියන් ප්‍රදාන කොට ඇති සියලුම දෙනාට පැමිණ ඇති සියලුම අපල උපද්‍රව රෝගාබාධ ග්‍රහ දෝෂ සතුටු කරදර බාධක පීඩා අධිෂ්ඨමාන බලවේග සියල්ලන් සංසිදේවා නිදුක් නිරෝගී භාවයෙන් සේවස් කලක් දීර්ඝාස නිරෝගී සම්පත් ලබන්න වාසනා ශක්තිය උදා වේවා තම තමන් කරන කියන රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන් දඩුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව මේ සිදු කරගෙන ලෞකික ලෝකෝත්තර ශාස්ත්‍රයේ ඥාණයෙන් මුදුන්පත් කරගෙන සෝසේ පාරමී මුදුන්පත් කරගනිත්වා ශාසනික වශයෙන් සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආමිෂ ප්‍රතිපත්ති සමත විපස්සනාදී උතුම් ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පත්වෙමින් සෝසේ පාරමී ශක්තියෙන් මුදුන්පත් කරගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවේ සනසුන ලෝකෝත්තර සනසුල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට සෑම දිනාටම මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු ආකාශට්ටාද බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිනං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාද බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිනං රක්ඛන්තු දේශනං ආකාශට්ටාද බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිත්තං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවතේ අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්දතු